මනෝරංජන ගී ජනරංජන ගී තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ ඇතැම් ගම් රටවල් තියෙනවා යම් යම් විෂයට ප්‍රසිද්ධ නාවල අන්නාසි කෝට්ටේ දොඩම් මොරටුවේ දීබඩු මේ වගේ යම් යම් ගම් නගර කිසියම් දෙයකට ප්‍රසිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒ ප්‍රසිද්ධියටපත් වෙච්ච විශේෂයට වෙනස් වූ විශේෂ පිළිබඳ විශාරදියොත් ඒ පැති වලින් ඒ ගම් වලින් බිහි වෙච්ච බවට සාක්ෂි වුණ ගණන් තියෙනවා. මොරටුවේ ලී වලට ලී බඩු වලට තමයි ප්‍රසිද්ධ. හැබැයි මොරටුවෙන් බිහි වෙච්ච ඊටාම විශිෂ්ට සංගීතවේදියෙක් ඉන්නවා. ඒ කෙනෙක් අපිට කිසිසේත් අමතක කරන්න බැරි පණ්ඩිත් අමරදේව. ඒ වගේම තවත් සංගීතඥයෙක් ඉන්නවා අපේ සිංහල සංගීත කෙත පෝෂණය කරපු ඒ තමයි මුණසිංහ ආරච්චි ලේකම්ලාගේ ඔස්ටින් මුණසිංහ. ඔහු මොරටුවේ කටුබැද්ද පාරේ තමයි නිජබිම කොට ගන්නෙ. මොරටුවෙන් බිහි වුණු ඔහු පුංචි සන්දේ ඉඳලම සංගීතයට ප්‍රිය කරනවා. හැබැයි පාසලේදී ඔහුට මුලින්ම වයලීන වාදනයක් අහන්න ලැබෙන්නේ ඔහු මුල මුලදිම ගිය තෙරවල ශ්‍රී රාහුල කනිෂ්ඨයේදී. එහි විදුහල්පතිතුමා සෝමරත්න පෙරේරා ගුරු ගෙදර පාසලේම තිබෙන නේවාසික නිවසක තමයි පදිංචි වෙන්නේ. ඔහු තමන්ගේ පාසල් කාලයෙන් පස්සේ ශිෂ්‍යයන් තබා ගන්නවා බතු වැඩ කරන්න. ඔවුන් බතු වැඩවල නියැලෙන අතර විදුහල්පතිතුමා තමන්ගේ වයලීනය වාදනය කරනවා ගුරු නිවාසය ඇතුලේ. බතු වැඩ කරන්න නැවතිච්ච ශිෂ්‍යයන් අතරින් එක ශිෂ්‍යෙක් ජනේලෙන් ඇස් දල්වාගෙන බලා ඉන්නවා. ලොකු ඉස්කෝල මහත්තයා වයලීනය වාදනය කරන හැටි. ලොකු ඉස්කෝල මහත්තයා දකිනවා මේ ඔස්ටින් කියන පුංචි ශිෂ්‍යයා වසුවැඩ නවත්තලා ජනේලෙන් Taman දිහා බලා ඉන්න බව. ඔහු ඒක දැක්කහම බය හිතෙනවා ඔහුට දඩුවම් කරයි කියලා. හැබැයි විදුහල්පතිවරයා මේ ලොකු ඉස්කෝල මහත්තයා ඒ කාලේ කියපු විදිහට කතා කරලා කියනවා ඔයාත් බතු වැඩ කරන්න ඕනේ මේ පාසලෙන් පස්සේ ඉන්න වෙලාවට ඇවිල්ලා මගේ වයලීනය ගහන්න පුළුවන්ද කියලා බලන්න කියලා. මේ විදිහට තමයි ඔස්ටින් මුන්සිංහ සංගීතයට යොමු වෙන්නේ. තව ගුරුතුමියක් හිටියා මේ පාසලේ ඥානවතී ඉස්කෝලාමිනේ කියලා. එයත් ඔස්ටින්ගේ ගායන කුසලතාව තේරුම් අරගෙන නිතරම පන්තියේ කවි ගායනා කරන්න දුන්නා. සමහර කවි ගායනා තරඟවලට පාසලෙන් තෝරාගෙන ඔස්ටින්ව යවුවා. ඒ වයින් මුල් තැන ගන්නත් ඔස්ටින් සමත් වුණා. මේ විදිහට සංගීතයේ පැත්තට යොමු වුණු ඔහුට ලොකුම අනුබලය ලැබුණේ කටුබැද්ද පුරාණ පත්තිනි දේවාලයේ තමන්ගේ ඥාති කපු මහත්තයාගෙන් ඔහු තේවාව කරනකොට ඔහු ගිහිල්ලා මේ යාතිකා කරන හැටි ස්තෝත්‍රකින් හැටි ආගෙන හිටියා මේ නිසා ඔහුට තොවිල් කවි මේ ශාන්ති කවි මල්ලහන් කවි ආදී පාඩම් හිටියා මෙහිමයි ඔස්ටින් මුනිසිංහ සංගීතයට නැඹුරු වුණේ නාට්‍ය ක්ෂේත්‍රයේ, ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ, ඒ වගේම සරල ගී නිර්මාණයේ මහත් හපංකම් දක්වපු ඔහුගේ ගීත කිහිපයක් තමයි අද ජනරන්ජන ගීතුලින් අපි තෝරාගත්තේ. මේ අපි අද තෝරගත්ත ඔස්ටින් මුණසිංහ සංගීතය නිර්මාණය කළ පළමු ගීතය. කලාප විදියට ඒ ගීතය ගායනා කරේ ලලිත් කුමාර. ඊ පද රචනය AH පියසේන. කොළඹ රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරයෙකුව සිටි ඔහු මුල් අවදියේ ළමා පිටියට බෙහෙවින් දායක වුණු ගුරුසීයා නමින් පෙනී හිටපු කෙනෙක්. ඔහු ගුවන්විදුලි නිවේදක සමන් අසවුද හෙට්ටිගේ පියා. කවුරුත් දන්නේ ඒ විදිහට කිව්වහම. මේ ගීතය ඔස්ටින් මුනිසිංහ නිර්මාණය කරන්නේ Japan prize international educational program contest කියන තරගයට. ඒ 1979 දී 1985 දීත් ඔහු තවත් ගීතයක් නිර්මාණය කරනවා මේ Japan prize international program contest 1985. මේ වර්ෂ දෙකේම 1979 85 ඔහු මේ තරගයට ඉදිරිපත් කරපු තනු අඩංගු ගීත ප්‍රමුඛ ස්ථානයේ දිනා ගන්නවා. ඒ ජයග්‍රහණය වෙනුවෙන් එවක හිටපු සභාපති එමන් කාර්ය කරන මහතාත් 85 දී හිටපු සභාපති ලිවි විජේමාන්න මහතාත් රෙකමදාරු ලිපි දෙකක් ඔහුගේ පෞද්ගලික ලිපි ගොනුවට දැම්මයි කියලා වාර්තා වෙලා තියෙනවා. මේ විදිහට ගීත නිර්මාණය කරන්න පටන් ගත්ත ගුවන්විදුලියට ගීත නිර්මාණය කරන්න පටන් ගත්ත ඔස්ටින් මුණසිංහගේ ජනප්‍රියම මුල්ම අවධියේ ගීතය තමයි සුමිත් අහංගම ගායනා කරන සුවඳයි මුවේ මල් පැණි කියන ගීතය. අපිට මතකයි අපි කුඩා කාලේ මේ ගීතය නිතරම ගුවන්විදුලියෙන් ඇසුණු ගීතයක්. ඔහු ගීත ගුවන්විදුලියට නිර්මාණය කරනවා වගේම ගුවන්විදුලි වාදක මණ්ඩලයටත් සම්බන්ධ වෙලා දීර්ඝ කාලයක් කටයුතු කරනවා. ඔහු විශේෂඥයෙකු වෙන්නේ අපේ සිංහල නාට්‍ය සංගීතයට. සරල ගී ඉතා විශාල වශයෙන් ජනප්‍රිය ගීත නිර්මාණය කළ ඔහු නාට්‍ය සංගීතයේ විශාරදයෙකු බවට පත් වෙනවා. බන්දුල ජයවර්ධන නිර්මාණය කරපු බෙරහඬ නාට්‍යයට ඔහු සංගීතය නිර්මාණය කරා ගීත තනු නිර්මාණය කරා. අපි ඔහුගේ නාට්‍ය සංගීතය ගැන හඳුනා ගන්න ජැක්සන් ඇන්තනි ගායනා කරන බෙරහඬ නාට්‍යයේ මේ ගීතයට සවන් දෙමු. අනික වරෙව් පොල්ලනේ මෙන්න මෙහෙ වරෙව් අනික වරෙව් පොල්ලනේ මෙන්න මෙහෙ වරෙව් මෙන්න මෙහෙවරෙව් කොල්ලනේ නටනටාවරෙව් මෙන්න මෙහෙවරෙව් කොල්ලනේ නටනටාවරෙව් කොපිට හරිම වාසියක් නටනටාවරෙව් කොපිට හරිම වාසියක් නටනටාවරෙව් අනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙවරෙව් අනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙවරෙව් මෙන්න මෙහෙවරෙව් කොල්ලනේ නටනටාවරෙව් මෙන්න මෙහෙවර ඔල්ලනි නටනටාවර තොපිට හරිම වාසියක් නටනටාවර උයකෝ තොපිට හරි හිරු දෙවියෝ බලාපියෝ හිරු දෙවියෝ බලාපියෝ අරක් හොරා හොයා ගන්න සියලු දෙවියෝ පිහිට වේයෝ අරක් හොරා හොයා ගන්න සියලු දෙවියෝ පිහිට වේයෝ නාට්‍ය සංගීතයේදී ඊට උචිත රාගතාල සහ තනු නිර්මාණය ඊටාම සුවිශේෂී කාරණයක්. චිත්‍රපටයකට ඊට ආවේනික වූ යම් යම් ලක්ෂණ සහ ආවේනික ගුණාංග තියෙනවා ඇතුළත් විය යුතු. ඒ වගේම නාට්‍යයක ඒ නාට්‍යයේ තේමාවට වගේ මේ නාට්‍ය ශෛලියට අනුගත ගීත නිර්මාණය කිරීමට සංගීතය පිළිබඳ ඉතාම පුතුල අවබෝධයක් අපිට අවශ්‍ය වෙනවා. ඔසින් මුණසිංහ තමන් සංගීතය නිර්මාණය කළ නාට්‍යවල ඇතැම් පරිවර්තිත නාට්‍ය, බටහිර නාට්‍ය, බර්ටෝල් බ්‍රෙස්කේ නාට්‍ය මේ වගේ විවිධ ශෛලියේ විවිධ ආරේ නාට්‍යවලට ඔහු සංගීතය නිර්මාණය කරනවා. මේ බඳුල ජයවර්ධන පරිවර්තනය කරපු බෙරහඬ නාට්‍යයේ ග්‍රීක නාට්‍යයක පරිවර්තනයක්. මේක අපේ දේශීය සම්ප්‍රදායට අනුගතව තමයි රචනා කරලා තියෙන්නේ. එතකොට ඊට උචිත තනුවක් නිර්මාණය කරන්නට තවත් වෙලා තියෙනවා ඔස්ටින් මුණසිංහ. ඔහු නාට්‍ය සංගීතයට කොච්චර දක්ෂතාව දැක්වුවද කිව්වොත් ඔහු නාට්‍ය 35කට සිංහල නාට්‍ය 35කට සංගීතය නිර්මාණය කළා තියෙනවා. ඒ අතර ඊටාම ජනප්‍රිය වෙච්ච නාට්‍ය ගණනාවක් තියෙනවා. දැන් ආර්.ආර්. සමරකෝන්ගේ චරිත දෙකක්, සිරිල් රත්නවීරගේ සක්වල යට පද්මසීල දිසිල්වාගේ රටබාරයි නුඹට පුතේ ආනන්ද එස් විජේසිරිගේ බැද්දේ ගෝරනාඩුව සෝම්පාල ගුණදීරගේ උමුතු සංවර්ෂාව චන්ද්‍රසේන දසනායකගේ රංකඳ ඊළඟට එස් ඒ ප්‍රේමරත්නගේ රතු හැට්ටකාරී ජයලත් මනෝරත්නගේ මහගිරි දඹ ඇතුළු නාමාවලිය ඊටාම දිගයි නම් 35ක් තියෙනවා ඔහු සංගීතය නිර්මාණය කරපු නාට්‍ය හැටියට ඔහුගේ හොඳම ගෝලයෝ හැටියට සැලකෙන්නේ ශිෂ්‍යාවන් හැටියට සැලකෙන ගායිකාවන් දෙදෙනෙක් තමයි උවේෂා රවිහාරී සහ නිරෝෂා විරාජිනී මම හිතන්නේ ඔහුගෙන් ශිල්ප ශාස්ත්‍ර හදාළ ගායක ගායිකාවන් රාශියක් ඉන්නවා ඊටාම ඉහළ තලයේ ඉන්න ගායිකාවන් දෙදෙනෙක් තමයි උවේෂා සහ නිරෝෂා ඔහුගේ ගීත නිර්මාණ හඳුනා ගන්න අපි තවත් ගීතයකට යමු මෙයත් අපි තෝරගත්තේ නාට්‍යකින් මේ ගීතය අහලා අපි ඒ ගැන කතා කරමු. යස ඉසුරු ළඟම ඇතේ දුරක නැතේ ළඟම ඇතේ දුරක නැතේ අපි යන්නේ ඒ පාරේ යස ඉසුරු ඉරුණු තන සිරි දෙව්දු සිටින තන යස ඉසුරු ඉරුණු තන සිරි දෙව්දු දකින තැන අතීතයට කැන්දන් යමි මම දස රාජ ධර්ම කළ තෙද වීර රජුන් ඇත ඇස් ඉදිරියේ උඹ ළඟ ඇස් ඉදිරියේ උඹ ළඟ අතීතයේ ඉස්තෝරුව එදා ඉඳන් මම නිදි මර මර මුර කොට බහිරව බිලි පුඩ කොට රැකගත්තේ නුඹලට රැකගත්තේ නුඹලට යස ඉසුරු පිරුණු තන සිරි දෙවුදු සිටින තනා යස ඉසුරු පිරුණු තන සිරි දෙවුදු සිටිනේ දිවරු යස රාජ පිසෝවරු කල කෙලිසෙල්ලම් දැක තව කාසිදියන් මට හොඳ තෑගිරියන් මට හොඳ තෑගිරියන් මට රජවරු රජමැතිවරු යස රාජ පිසෝවරු කල කෙලිසෙල්ලම් දැක තව කාසිදියන් මට හොඳ තෑගිරියන් මට හොඳ තෑගිරියන් මට යස ඉසුරු කිරි දෙවුදු සිටින තැන යස ඉසුරු රොඩ්නි වර්ණකුල ගායනා කරපු ඒ ගීතය ලූෂන් දුලත් සිංහලගේ රතුහැට්ටකාරී නාට්‍යයෙන් අපි උපුටා ගත්තේ. දැන් මේ ගීතය ඇතුළු ගීත 15ක් අඩංගු රතුහැට්ටකාරී නාට්‍යයට හොඳම සංගීත නිර්මාණයට සම්මාන ලබනවා ඔස්ටින් ගුණසිංහ. මේ නාට්‍යෝචිත සංගීතයට ඔස්ටින් ගුණසිංහ සම්මාන ගණනාවක් ලබා ගන්නවා ඒ අතුරින් රතුහැට්ටකාරී සහ රංකඳ චන්සේන දසනායක නිර්මාණය කළ මේ නාට්‍ය දෙක ඉතාම සුවිශේෂී තැනක් ගන්නවා. රතුහැට්ටකාරී නාට්‍යයෙන්ම උපුරාගත් ඉතාම ජනප්‍රිය අනුලා බුලත් සිංහල ගායනා කරන ගීතයක් අසමින් අද අපේ වැඩසටහන අවසන් කරන්න සිද්ධ වෙනවා. අද තාක්ෂණික දායකත්වය මංජුල සිනවිරත්න නිෂ්පාදනය කළ සුරීකා පෙරේරා මම වැඩසටහන ඉදිරිපත් කර තිලකරත්න කුරුවිට බණ්ඩාර Thank you. අනෙමට ලාබයි මන් දෙන මේ කිරි දී කිරි දී කිරි ගෙනවදී කිරි මිහි පිට ඔක්කොම ඉවරයි දී කිරි දී කිරි ගෙනාවදී කිරි මිහි පිටකා